සන්දක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝ සම්බියං විහෙරති ഘോഷිතාරාමේ තේන කෝපන සමයේන සන්දකෝ පරිම්බාජකෝ පිලක්ඛ ගුහායන් පටිවසති මහතයා පරිම්බාජක පරිසාය සන්ධෙන් පංචමත්තේහි පරිම්බාජක සතේහි අතකෝ ආයස්මා ආනන්දෝ සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ බික්ඛෝ ආමන්තේසේ ආයාමා උසෝ යේන දේවකට සම්භෝතේන උපසංඛමිස්සාම ගුහා දස්සනායාති ඒවමා උසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසුම් අතකෝ ආයස්මා ආනන්දෝ සම්බහුලේහි භික්ඛූහි සද්ධෙන් යේන දේවකට සොබ්බෝ තේනුපසංඛමේ තේන කෝපන සමයේන සන්දකෝ පරිම්බාජකෝ මහතියා පරිම්බාජක පරිසාය සද්ධෙන් නිසින්නෝ හෝති උන්නාදිනේ ආඋච්ඡා සද්ද මහා සද්දාය අනේක විහිසං තිරච්ඡාන කතං කතෙන්තියා සේයති දම් රාජ කතං චෝර කතං මහා මත්ත කතං සේනාසන කතං භය කතං යුද්ධ කතං අන්න කතං පාන කතං වට්ඨ කතං යාන කතං සයන කතං මාලා කතං ගන්ධ කතං ඥාති කතං ගාම කතං නිගම කතං නගර කතං ජනපද කතං ඉත්තේ කතං පුරිස කතං සෝර කතං විසිකා කතං කුම්භණ්ඨාන කතං පුබ්බපේත කතං නානත්ථ කතං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉති භවා භව කතං ඉති වාං අද්දසාකෝ සන්දකෝ පරිම්බාජකෝ ආයස්මන්තං ආනන්දං දෝරතෝව ආගච්ඡන්තං දෙස්වාන සකං පරිසංසන්ත පේසේ අප්පසද්ධා බොන්තෝ හොන්තෝ මා බොන්තෝ සද්ද මකත්ත අයං සමනස්ස ගෝතමස්ස ශාවකෝ ආගච්ඡති සමනෝ ආනන්දෝ යාවතාකෝ පන සමනස්ස ගෝතමස්ස ශාවකාකෝ සම්බියං පටිවසන්ති අයන්තේ සං අඤ්‍යතරෝ සමනෝ ආනන්දෝ අප්පසද්දකාමා කෝපනතේ ආයස්මන්තෝ අප්පසද්ද විනේතා අප්පසද්දස්ස වන්නවාදිනෝ අප්පේව නාම අප්පසද්දං පරිසංවිදෙත්වා උපසංකමේ තබ්බං මඤ්ඤයාති අතපෝතේ පරිම්බාජකා තුන්නේ අහේසුම් අතකෝ ආයස්මා ආනන්දෝ යේන සන්දකෝ පරිම්බාජකෝ තේනුපසංකමේ අතකෝ සන්දකෝ පරිම්බාජකෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච ඒතුකෝ භවං ආනන්දෝ ස්වාගතං බොහෝතෝ ආනන්දස්ස චිරස්සං කෝ භවං ආනන්දෝ ඉමං පරියාය මකාසේ යදිදං ඉදා ගමනාය නිසේදතු භවං ආනන්දෝ ඉදමාසනං පඤ්ඤත්හන්ති නිසේදිකෝ ආයස්මා ආනන්දෝ පඤ්ඤත්තේ ආසනේ සන්දකෝපිකෝ පරිම්බාජකෝ අඤ්ඤතරං නේචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ සන්දකම් පරිම්බාජකං ආයස්මා ආනන්දෝ ඒතදවෝච කායනොත්ත සන්දක ඒතරහි කතාය සම්නිසෙන්නා කායචපනවෝ අන්තරා කතා විප්ප කතාති තිට්ඨේසා භෝ ආනන්ද කතා යාය මයං ඒතරහි කතාය සම්නිසින්නා නේසා භෝතෝ ආනන්දස්ස කතා දුර්ලභා භවිෂති පච්ඡාපේ සමනාය සාදු වත භවන්තං ඒව ආනන්දං පටිභාතෝ සකේ ආචාර්යකේ ධම්මේ කතාති තේනහි සන්දක සුනාහි සාදුකං මනසි කරෝහි භාසිස්සාමීති එවං භෝතිකෝ සන්දකෝ පරින්භාජකෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි ආයස්මා ආනන්දෝ ඒතදවෝච චත්තාරෝ මේ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන අබ්‍රක්මචර්ය වාසා අක්ඛාතා චත්තාරිච අනස්සාසිකානේ බ්‍රහ්මචර්යානේ අක්ඛාතානේ යත් විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වා න ආරාදෙය්‍ය ඥායං ධම්මං කුසලන්ති ඛතමේ කනතේ බොහෝ ආනන්ද තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ අබ්‍රහ්මචර්ය වාසා අක්ඛාතා යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචරියං නවසෙය්‍ය වසන්තෝ වාන ආරාදෙය්‍ය ඥායං ධම්මං කුසලන්ති ඉද සන්දක ඒකච්ඡෝ සත්තා එවං වාදී හෝති එවං දෙට්ඨේ නත්තේ දෙන්නම් නත්තේ ඉත්තං නත්තේ හොතං නත්තේ සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්තේ චාතුම් මහා බොහෝතේ කෝ අයං පුරිසෝ යදා කාලං කරෝති පඨවි පඨවි කායං අනුපේති අනුපගච්ඡති ආපෝ ආපෝ කායං අනුපේති අනුපගච්ඡති තේජෝ තේජෝ කායං අනුපේති අනුපගච්ඡති වායෝ වායෝ කායං අනුපේති අනුපගච්ඡති ආකාශං ඉන්ද්‍රයානේ සංකමන්තේ ආසන්දි පංචමා පුරිසා මතං ආදාය ගච්ඡන්තේ යාව ආලාහනා පදානේ පඤ්ඤායන්තේ කාපෝතකානේ අට්ඨේනේ භවන්තේ බස්සන්තා හොතියෝ දත්තෝ පඤ්ඤත්තං යදිදන් දානන්තේ සන්තුච්ඡං මුසාවිලාපෝ යේකේති අත්ථික වාදම් වදන්ති බාලේච පණ්ඩිතේච කායස්ස බේදා උච්චෙජ්ජන්ති විනස්සන්තේ නහොන්ති පරම්මරණාති తత్ర సందక విඤ්ඤో పురిసో ఇతి పరిసంచెక్కతి අයං කෝ බවං සත්තා ඒවං වාදී ඒවං දිට්ඨේ නත්තේ දෙන්නං නත්තේ ඊට්ඨං නත්තේ හොතං නත්තේ සොකට දුක්ඛානං සම්මානං ඵලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති චාතුම් මහා භෝතිකෝ අයං පුරිසෝ යදා කාලං කරෝතේ පඨවේ පඨවේ කායං අනුපේති අනුපගච්ඡති ආපෝ ආපෝ කායං අනුපේති අනුපගච්ඡති තේජෝ තේජෝ කායං අනුපේති අනුපගච්ඡති වායෝ වායෝ කායං අනුපේති අනුපගච්ඡති ආකාශං ඉන්ද්‍රයානේ සංකමන්තේ ආසන්දේ පංචමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති යාව ආලාහනා පදානේ පඤ්ඤායන්තේ කාපෝතකානි අට්ඨේනේ භවන්ති බස්සන්තා හොතියෝ දත්තෝ පඤ්ඤස්සං යදෙදන් දානම් තේසං තොච්ඡං මොසා විලාකෝ ඒකේචි අත්ථික වාදම් වදන්තේ බාලේච පණ්ඩිතේච කායස්ස බේදා උච්චිජ්ජන්ති විනස්සන්තේ නහොන්තේ පරං මරණාති සතේ ඉමස්ස බොහෝතෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේ එත්ථ කතං අබ්බුසිතේන මේ එත්ථ බුසිතං උභෝතේ මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා යෝචායන් වදාමි උභෝ කායස්ස බෙදා උච්චිජ්ජසාම විනස්සසාම නබරේසාම පරං මරණාති අතිරේකං කෝපනිමස්ස බොහෝතෝ සත්තුනෝ නග්ගියං මොණ්ඩියං ඔක්කොටේ කප්පදානං කේසමස්සලෝචනං යෝහං පොත්ත සම්බාද සයනං අජ්ජාවසන්තෝ කාසික චන්දනං පච්චනු බොන්තෝ මාලා ගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාතරෝප රජතං සාදයන්තෝ ඉමිනා බොහෝතා සත්තාරා සම සමගතිකෝ භවිස්සාමි අභිසම්පරායම් සෝහං කිංජානන්තෝ කිම්පස්සන්තෝ ඉමස්මින් සත්තරේ බ්‍රහ්මචරියං චරිස්සාමි සෝ අබ්‍රහ්මචරිය වාසෝ අයන්ති ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්ඛමති අයං කෝ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පතමෝ අබ්‍රහ්මචර්ය වාසෝ අක්ඛාසෝ යත්ථ විඤ්ඤෝ පරිසෝ සසක්ඛං බ්‍රහ්මචරේ අන්න වශේය වසන්තෝ වානාරාදේය ඥායං ධම්මං කුසලං පුනච පරං සම්දක ඉදේ කච්ඡෝ සත්තා එවං වාදී හෝති එවං දෙට්ඨේ කරතෝ කාරයතෝ චින්දතෝ ඡේදාපයතෝ පජතෝ පාචයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ පන්දතෝ පන්දාපයතෝ පානමතේ පාසයතෝ අදෙන්නම් ආදියතෝ සන්දෙන් චෙන්දතෝ නිල්ලෝ පංහරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ තික්ඛතෝ පරදාරං ගච්ඡතෝ මුසා බනතෝ කරතෝන කරේයති පාපං කුරපරයන්තේන චේපේ චක්කේන යෝ හිමිස්සා පඨවියා පානේ ඒකමංස කලං ඒකමංස පුඤ්ජං කරේය නත්ථි තතෝ නිදානම් පාපං නත්ථි පාපස්ස ආගමෝ දක්ඛේනං චේති ගංගාය තීරං ගච්ඡේය හනන්තෝ ගහතෙන්තෝ චින්දන්තෝ චේදාතෙන්තෝ කචන්තෝ පාචෙන්තෝ නත්ථි තතෝ නිදානම් පාපං නත්ථි පාපස්ස ආගමෝ උත්තරං චේසේ ගංගාය තේරං ගච්ඡේය දදන්තෝ දාසෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ නත්ති තසෝ නිදානම් පුඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝ දානේන දමේන සංයමේන සච්ච වජ්ජේන නත්ති පුඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝති తత్ర సందక විඤ්ඤෝ පුරිසෝ इति පරිසංචෙක්ඛති අයං කෝ භවං සත්තා එවං වාදී එවං දෙට්ඨි කරතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ පචතෝ පාචයතෝ සෝචයතෝ කිලමයතෝ පන්දතෝ පන්දාපයතෝ පානාතිපතිපාතයතෝ අදෙන්නං ආදියතෝ සන්දෙන් චෙන්දතෝ නිල්ලෝ පංහරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්තේ තික්ඛතෝ පරදාරං ගච්ඡතෝ මුසා බනතෝ කරතෝන කරේයති පාපං කුරපරියන්තේන චේතේ චක්ඛේන යෝ ඉමිස්සා පඨවියාපානේ ඒකමංස කලං ඒකමංස පුඤ්ජං කරේය නත්ථි තතෝ නිදානම් පාපං නත්ථි පාපස්ස ආගමෝ දක්ඛිනං චේසේ ගංගාය තීරේ ගච්ඡේය අනන්තෝ ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාසෙන්තෝ පජන්තෝ පාචෙන්තෝ නත්ථි තතෝ නිදානම් පාපං නත්ථි පාපස්ස ආගමෝ උත්තරං චේසේ ගංගාය තීරං ගච්ඡේය දදන්තෝ දාතෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ නත්ථි තතෝ නිදානම් පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමෝ දානේන දමේන සංයමේන සච්චවජ්ජේන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමෝති සචේමස්ස බෝසෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේ එත්ථ කතං අබ්බුසිතේන මේ එත්ත උසිතං උභෝපි මයං එත්ත සම සමා සාමඤ්ඤං පත්තා යෝචාහං න වදාමි උබින්නම් කුරුතං නකාරියති පාපන්තේ අතිරේකං කෝ පනිමස්ස බොතෝ සත්තුනෝ නග්ගියං මුණ්ඩියං උක්කොටි කප්පදානං තේසමස්සෝ ලෝචනං යෝහං පුත්ත සම්බාද සයනං අජ්ජෝ වසන්තෝ කාසික චන්දනං පච්චනුබන්තෝ මාලාගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාත රූප රජසං සාදියන්තෝ ඉමිනා බොහෝතා සත්තාරා සම සමගතිකෝ භවිස්සාමි අபிසම්පරායම් සෝහං කිං ඥානන්තෝ කිං පස්සන්තෝ ඉමස්මින් සත්තරේ බ්‍රහ්මචරියං චරිස්සාමි සෝ අබ්‍රහ්මචර්ය වාසෝ අයන්තේ තිවිදිत्वा තස්මා බ්‍රහ්මචර්යා නිබ්බිජ්ජ පක්කමති අයං කෝ සන්දකතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දුතියෝ අබ්‍රහ්මචර්ය වාසෝ අක්ඛාතෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වාන ආරාදෙය්‍ය ඥායං ධම්මං කුසලං පුනච පරං සන්දක ඉදේ කච්ඡෝ සත්තා එවං වාදී හෝති එවං දෙට්ඨේ නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අපච්චයා සත්තා සංකිලෙස්සන්ති නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා අහේතු අපච්චයා සත්තා විසුද්ධන්ති නත්තේ බලං නත්ති විරියං නත්ති පුරිස තාමෝ නත්ති පුරිස පරක්කමෝ සම්බේ සත්තා සම්බේ පානා සම්බේ භූතා සම්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවා විජාතිසෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති තී తత్ర సందక విඤ්ඤో పురిసో ఇతి పటిసంచిక్కతి අයං කෝ බවං සත්තා එවං වාදී එවං දෙට්ටි නත්තේතෝ නත්තේ පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අපච්චයා සත්තා සංකිලෙස්සන්තේ නත්තේ හේතෝ නත්තේ පච්චයෝ සත්තානං විසුද්ධියා අහේසු අපච්චය සත්තා විසුද්ධන්ති නත්තේ බරං නත්තේ විරියං නත්ති පුරිසකාමෝ නත්තේ පුරිස පරක්කමෝ සම්බේ සත්තා සම්බේ පානා සම්බේ භූතා සම්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවා බේජාති සෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති තී සචේ ඉමස්ස බොහෝතෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේ එත්ත කතම් අබ්බුසිතේන මේ එත්ත බුසිතම් උභෝපි මයං එත්ත සමසමා සාමඤ්ඤං පත්තා යෝචාහං නවදාමි උභෝ අහේතෝ අපච්චයා විසුජ්ජිස්සාමාතේ අතිරේකං කෝපනිමස්ස බොහෝතෝ සත්තුනෝ නග්ගියං මොණ්ඩියං උක්කුටි කප්පදානං කේසමස්සෝ ලෝචනං යෝහං පුත්ත සම්බාද සයනං අජ්ජෝ වසන්තෝ කාසික චන්දනං පච්චනුබන්තෝ මාලා ගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාතරෝප රජතං සාදියන්තෝ ඉමිනා බොහෝතා සත්තාරා සමසමගතිකෝ භවිස්සාමි අபிසම්පරායං සෝහං කිං ඥානන්තෝ කිං පස්සන්තෝ ීමස්මින් සත්තරේ බ්‍රහ්මචර්යං කරිස්සාමි සෝ අබ්‍රහ්මචර්ය වාසෝ අයන්තේ ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචර්යා නිබ්බිජ්ජ පක්කමතේ අයං කෝ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තතියෝ අබ්‍රහ්මචර්ය වාසෝ අක්ඛාතෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වා නාරාදෙය්‍ය ඥායං ධම්මං කුසලං පුනචපරංසන්දක ඉදේකච්ඡෝ සත්තා එවං වාදී හෝති එවං දෙට්ඨි සත්තිමේ කායා අකටා අකට වේදා අනිමෙත්තා අනිම්මාථා උවංජා කෝඨට්ඨා ඒසිකට්ඨා ඉට්ඨිතා තේන ඉංජන්තේන විපරිණමන්තේ නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්තේ නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛ දුක්ඛාය වා කතමේ සත්‍ය පඨවි කායෝ ආපෝ කායෝ තේජෝ කායෝ වායෝ කායෝ සුඛේ දුක්ඛේ ජීවේ සත්‍යමේ ඉමේ සත්‍ය කායා අකටා අකට විධා නිමිත්තා අනිම්මාසා වංජා කෝටට්ටා ඒසි කට්ඨා ඉට්ඨිතා තේන ඉන්ජන්තේ න විපරිණමන්තේ නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්තේ නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛ දුක්ඛාය වා තත්ත නත්තේ අංසාවා ගහතේ තාවා සෝතාවා භාවේතාවා විඤ්ඤාතාවා විඤ්ඤාපේතාවා යේතේ තෙන්හේන සත්තේන සේසංචින්දති නකෝචි කංචේ ජීවිතාවෝරෝ පේති සත්තන්නන්තේව කායානමන්තරේන සත්තං විවරමනෝ පතති චුද්දසකෝ පනිමානේ යෝනිපමුක සතසහස්සානේ සට්ඨින්ච සතානේච්ච ච සතානේ පංච ච කම්මනෝ සතානේ පංච ච කම්මානේ තේනිච කම්මානේ කම්මේච අඩ්ඩ කම්මේච ද්වට්ඨේ පටිපදා ද්වට්ඨාන්තර කප්පා ඡලාබේ ජාතියෝ අට්ඨ පුරුෂ භූමියෝ ඒකෝන පඤ්ඤාස ආජේව සතේ ඒකෝන පඤ්ඤාස පරිම්බාජක සතේ ඒකෝන පඤ්ඤාස නාගාවාස සතේ විසේ ඉන්ද්‍රිය සතේ තින්සේ නිරය සතේ චත්තින්ස රජෝ ධාතුයෝ සත්ත සංඤී ගබ්බා සත්ත අසංඤී ගබ්බා සත්ත නිගණ්ඨේ ගබ්බා සත්ත දේවා සත්ත මානුසා සත්ත්වපේසාචා සත්ත්වසරා සත්ත්වපෞටා සත්ත්වපපාතා සත්ත්වපපාත සතානේ සත්ත්වසුපිනා සත්ත්වසුපින සතානේ චුල්ලාශේතේ මහා කප්පුනෝ සතසාස්සානේ යානි බාලේච පණ්ඩිතේච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛ සංසං කරේ සම්තේ තත්ත නත්තේ එමිනාහං ශේලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචර්යේන වා අපරිපක්ඛං වා කම්මං පරිපාචෙස්සාමි පරිපක්ඛං වා කම්මං පුස්ස පුස්ස ධ්‍යන්තේ කරිස්සාමි තේ ඒවන්නත්තේ දෝනමිතේ සුඛ දුක්ඛේ පරියන්ත කටේ සංසාරේ නත්තිහායන වඩ්ඩනේ නත්තේ උක්කංසාව කංසේ සේයථාපිනාම සොත්ත ගුලේ කිත්තේ නිද්දේතියමානමේව ඵලේති ඒවමේවං බාලේවා පණ්ඩිතේවා සන්ධාවිත්වා සංසරෙත්වා දුක්ඛසන්තං කරෙස්සන්ති තේ තත්‍ර සන්දක විඤ්ඤෝ පුරිසෝ ඉති පටිසංචෙක්ඛති අයං කෝ බවං සත්තා එවං වාදී එවං දිත්තේ සත්තිමේ කායා අකටා අකට වේදා අනිම්මිතා අනිම්මාතා උවංජා කෝටට්ඨා ඒසි කට්ඨා ඉට්ඨිතා තේන ඉංජන්තේන විපරිණමන්තේ නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්තේ නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛ දුක්ඛාය වා කතමේ සත්‍ය පඨවි කායෝ ආපෝ කායෝ තේජෝ කායෝ වායෝ කායෝ සුඛේ දුක්ඛේ ජීවේ සත්‍යමේ ඉමේ සත්‍යකායා අකටා අකට වේදා අනිම්මිතා අනිම්මාතා වංජා කෝටට්ඨා ඒසිකට්ඨා ඉට්ඨිතා තේන ඉන්ජං තේන විපරිණමන්තේ නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛ දුක්ඛාය වා තත්ත නත්ථි හන්තා වා ඝාතේ තාවා සෝතා වා සාවේතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපේතා වා යෝපේතින් හේන සත්ථේන ශේසං සින්දතේ न कोशे खञ्चे जीविता वोरोपेऽसि සත්තන්නං ඒව කායානමන්තරේන සත්තං විවර මනුපතති චුද්දස කෝ පනිමානේ යෝනි ප්‍රමුඛ සත සහස්සානේ සට්ඨිච සතානේ චච සතානේ පංචච කම්මනෝ සතානේ පංචච කම්මානේ තීනච කම්මානේ කම්මේච අඩ්ඩ කම්මේච ද්වට්ඨි පටිපදා ද්වට්ඨාන්තර කප්පා චලාභේ ජාතියෝ අට්ඨපුරිස භූමියෝ ඒකෝන පඤ්ඤාස ආජීව සතේ ඒකෝන පඤ්ඤාස පරිම්බාජක සතේ ඒකෝන පඤ්ඤාස නාගාවාස සතේ විශේ ඉන්ද්‍රිය සතේ තින්සේ නිරිය සතේ චක්තින්ස රජෝ ධාතුයෝ සත්ත සංඤේ ගබ්බා සත්ත අසඤ්ඤේ ගබ්බා සත්ත නිගණ්ඨේ ගබ්බා සත්ත දේවා සත්ත මානුසා සත්ත පේසාචා සත්ත සරා සත්ත පෞඨා සත්ත පපාතා සත්ත පපාත සතානේ සත්ත සොපිනා සොපින සතානේ සොල්ලාසේතේ මහා කප්පුනෝ සතසහස්සානේ යානේ බාලේච පණ්ඩිතේච සන්ධාවිත්වා සංසරෙත්වා දුක්ඛ සන්තං කරෙස්සන්ති තත්ත නත්ථේමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරේන වා අපරිපක්ඛං වා කම්මං පරිපාච්ඡසාමි පරිපක්ඛං වා පුස්ස පුස්ස ව්‍යන්තේ කරිස්සාමි තේ හේවන්නත්තේ දෝනමිතේ සුඛ දුක්ඛේ පරියන්ත කටේ සංසාරේ නත්ති හායන වඩ්ඩනේ නත්ති උක්ඛංසාව කංසේ සේයථාපි නාම සොත්ත ගුලේ චිත්තේ නිබ්බේඨියමානමේව ඵලේති ඒවමේවං බාලේච පණ්ඩිතේච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛ සන්තං කරෙස්සන්ති තේ සචේ ඉමස්ස බෝතෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේ එත්ථ කතම් අබ්බුසිතේන මේ එත්ථ වුසිතම් උභෝපි මයං එත්ථ සමසමා සාමාඤ්ඤං පත්තා යෝචාහං නවදාමි උභෝ සන්දහා විත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරේසාමාති අතිරේකං කෝපනිමස්ස බොහෝතෝ සත්තුනෝ නග්ගියං මුණ්ඩියං උක්කොටි කප්පදානං කේසමස්සු ලෝචනං යෝහං පුත්‍ර සම්භාදසයනං අජ්ජාවසන්තෝ කාසික චන්දරං පච්චනුබන්තෝ මාලා ගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාතරූප රජතං සාදියන්තෝ ඉමිනා ගෝතා සත්තරා සමසමගසිකෝ භවිස්සාමි අபிසම්පරායං සෝහං කිඤ්ඤානන්තෝ කිම්පස්සන්තෝ ීමස්මෙන් සත්තරේ බ්‍රහ්මචර්යං කරෙස්සාමි සෝහම් අබ්‍රහ්මචර්ය වාසෝ අයන්ති ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචර්යා නිබ්බින්ජ පක්ඛමතේ අයං කෝ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චතුත්ථෝ අබ්‍රහ්මචර්ය වාසෝ අක්ඛාසෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං වසෙය්‍ය වසන්තෝ වා නාරාදේය ඥායං ධම්මං කුසලං ඉමේ කොහතේ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සත්තාරෝ අබ්‍රහ්මචර්ය වාසා අක්ඛාතා යත් විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වා නාරාදේය ඥායන් ධම්මං කුසලන්ති අච්චරියං බෝ ආනන්ද අබ්බතං බෝ ආනන්ද යාවංච දන්තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ අබ්‍රාහ්මචර්ය වාසාව සමානා අබ්‍රාහ්මචර්ය වාසාති අක්ඛාසායත් විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රාහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වානාරාදේය ඥායන් ධම්මං කුසලන්ති කතමානි පනසානේ බොහෝ ආනන්ද තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරේ අනස්සාසිකානේ බ්‍රහ්මචර්යානේ අක්ඛාසානේ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වානාරාධේය ඥායං ධම්මං කුසලන්තේ ඉද සන්දක ඒකච්ඡෝ සත්තා සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිශේෂං ඥාන දස්සනං පටිජානාති චරතෝච මේ තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චෝ පට්ඨිතන්තේ සෝ ශුඤ්ඤම්පි අගාරං පටිවසතේ පින්ඩං තේන ලබති කුක්කුරෝපි දහසති ඡණ්ඩේන පියස්සිනා සමාගච්ඡති ඡණ්ඩේන පියස්සේන සමාගච්ඡති ඡණ්ඩේන තේ ගෝණේන සමාගච්ඡති ඉත්‍යාපේ පුරිසස්සපේ නාමම්පේ ගොත්තම්පේ පුච්ඡති ගාමම්පේ නිගමම්පේ නාමම්පේ මග්ගම්පේ පුච්ඡති සෝකිමිදන්තේ පුට්ඨෝ සමානෝ ශුඤ්ඤං මේ අගාරං පවිසිතබ්බං අහෝසි තේන පාවිසින් පින්ඩං මේ අලද්ධබ්බං අහෝසි තේන නාලත්තං කුක්කුරේන දසිතබ්බං අහෝසි තේනම් මේ දට්ඨෝ ඡණ්ඩේන හත්තිනා සමාගන්තබ්බං අහෝසි තේන සමාගමං ඡණ්ඩේන අස්සේන සමාගන්තබ්බං අහෝසි තේන සමාගමං ඡණ්ඩේන ගෝණේන සමාගන්තබ්බං අහෝසි තේන සමාගමං ඉත්‍යාපේ පුරිසස්සතේ නාමම්පේ ගොත්තම්පේ පුච්චිතබ්බං අහෝසි තේන පුච්චින් ගාමස්සපේ නිගමස්සපේ නාමම්පේ මග්ගම්පේ පුච්චේ තබ්බං අහෝසේ තේරා පුච්චෙන්තේ තත්‍ර සන්දක විඤ්ඤෝ පුරිසෝ ඉති පරිසංචෙක්ඛති අයං කෝ භවන් සත්තා සම්බඤ්ඤෝ සම්බදස්සාවේ තේයාලම් අහෝසේ තේනා කුච්ඡන්තේ සෝ අනුශාසකං ඉදම් බ්‍රහ්මචර්යන්තේ ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචර්යා නිබ්බින්ජ පක්කමති ඉදං කෝ සංදක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පඨමං අනස්සාසිකං බ්‍රහ්මචර්යං අක්ඛාතං යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචරයන් නවසෙය්‍ය වසන්තෝ වානාරාදේය ඥායං ධම්මං කුසලං කුණක පරං සන්දක ඉදේ කච්චෝ සත්තා අනුස්සවිකෝ හෝති අනුස්සව සච්චෝ සෝ අනුස්සවේන ඉති හිතිහ පරම්පරාය පිටක සම්පදාය ධම්මං දේසේති අනුස්සවේකස්සකෝපන සන්දක සත්තුනෝ අනුස්සව සච්ඡස්ස සුස්සුතම්පි හෝති දුස්සුතම්පි හෝති තථාපි හෝති අඤ්ඤතාපි හෝති යත්‍ර සන්දක දිඤ්ඤෝ පුරිසෝ ඉති පටිසංචෙක්ඛති අයං කෝ භවං සත්තා අනුස්සවිකෝ අනුස්සව සච්ඡෝ සෝ අනුස්සවේන ඉති ඉතිහ පරම්පරාය පිටක සම්පදාය ධම්මං දේසේති අනුස්සවේකස්ස කෝපන සත්තුනෝ අනුස්සව සච්ඡස්ස සුසුතම්පි හෝති දුස්සුතම්පි හෝති තථාපි හෝති අඤ්ඤතාපි හෝති සෝ අනස්සාසිකං ඉදම් බ්‍රහ්මචරියන්තේ ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බින්ජ පක්ඛමතේ ඉදං කෝසන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ဒ ුතියං අනස්සාසිකං බ්‍රහ්මචරියං අක්ඛාතම් යත් විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං නවසෙය්‍ය වසන්තෝ වානාරාදේය ඥායං ධම්මං කුසලං පුනච පරං සම්දක ඉදේ කච්චෝ සත්තා සක්ඛි හෝති විමන්සේ සෝ තක්ක පරියාහතම් විමංසානු චරිතං සයම් පටිභානං ධම්මං දේසේති තක්කිස්ස කෝපන සම්දක සත්තුනෝ විමන්සිස්ස සුතක්කිතම්පේ හෝතේ දුත්තක්ඛේ තම්පි හෝති තථාපි හෝති අඤ්ඤථාපි හෝති తత్ర සන්දක විඤ්ඤෝ පුරිසෝ इति පරිසංචිත්තති අයං කෝ භවං සත්තා තක්ඛේ වීමංසේ සෝතක්ක පරියාහතං වීමංසානුචරිතං සයම් පටිභානං ධම්මං දේසේති තක්තිස්ස කෝපන සත්තුනෝ වේමන්සිස්ස සොතක්ඛි තම්පි හෝති දුත්තක්ඛේ තම්පි හෝති තථාපි හෝති අඤ්ඤථාපි හෝති සෝ අනස්සාසිකං ඉදම් බ්‍රහ්මචර්යන්ති इति විදෙත්වාත් තස්මා බ්‍රහ්මචර්යා නිබ්බින්ජ පක්ඛමතේ ඉදං කෝ සන්දකතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තතියම් අනස්සාසිකම් බ්‍රහ්මචරියං අක්ඛාතම් යත්ථ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචරියං නවසෙය්‍ය වසන්තෝ වා නාරාදෙය්‍ය ඥායං ධම්මං කුසලං පුනච පරං සන්දක ඉදේ කච්චෝ සත්තාත්මං දෝහෝති මොමෝහෝ සෝමද්දත්තා මොමහත්තා තථා තථා පඤ්ඤං කුට්ඨෝ සමානෝ වාචා වික්ඛේපං ආපජ්ජති අමරා වික්ඛේපං එවං පිමේනෝ තථාපි මේනෝ අඤ්ඤතාපි මේනෝ නොතිපි මේනෝ නො නො තිපි මේනෝති తత్ర సందకలిమ్యో పురుషో ఇతి పటిసంచిక్కతి అయంకో భవన్ సత్తో మందో మోమోహో සෝමන් දත්තා මෝමෝහත්තා සදා තථා පඤ්ඤං කුට්ඨෝ සමානෝ වාචා වික්ඛේ පංආපජ්ජති අමරා වික්ඛේ පං එවං පිමේනෝ තථාපි මේනෝ අඤ්ඤතාපි මේනෝ no titimeno, no, no titimenoti. සෝ අනස්සාසිකං ඉදම් බ්‍රහ්මචර්යන්ති ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචර්යා නිද්දින්ජ පක්කමති ඉදම් කෝ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චතුත්ථං අනස්සාසිකං බ්‍රහ්මචර්යං අක්ඛාතං යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වා නාරාදෙය්‍ය ඥායං ධම්මං කුසලම් ඉමානි කෝසන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරේ අනස්සාසිකානේ බ්‍රහ්මචර්යානේ අක්ඛාසානේ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කම් බ්‍රහ්මචර්යං නවසෙය්‍ය වසන්තෝ වා නාරාදෙය්‍ය ඥායං ධම්මං කුසලම් අච්චරියං බොහෝ ආනන්ද අබ්බසං බොහෝ ආනන්ද යාවංචිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරේ අනශාසිකානේව බ්‍රහ්මචර්යානේ අනස්සාසිකානේ බ්‍රහ්මචර්යානේතේ අක්කාසානේ යත්හ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං න වශේය වසන්තෝ වානාරාදේය ඥායං ධම්මං කුසලං යෝපනසෝ භෝ ආනන්ද සත්තා කිං වාදේ කිමක්ඛායේ යත්හ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචර්යං වශේය වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලන්ති ඉද සම්දක තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාන් සෝ ඉමං ලෝකං සදේවකං තේයාලම් සයං අභිඤ්ඤා සත්‍යේ කତ୍වා පවේදේති තේයාලම් මජ්ජේ කල්යාණං තේයාලම් බ්‍රහ්මචර්යං පකාශේති තම් ධම්මං සුනාති ගහපති වා ගහපති පුত্তෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්ඡායාසෝ තේයාලම් සෝයිමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ දිවිච්ඡේව කාමේහි දිවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ යස්මින් කෝ සන්දක සත්තරේ ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධිගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචර්යං වසෙය්‍ය වසන්තෝ වා ආරාදේය ඥායං ධම්මං කුසලං පුනච පරං සන්දක ලෙක්ඛෝ විතක්ක විචාරාණං වෝප සමා පේයාලං ဒုတိယံ ඥානං උපසම්පජ්ජ විහෙරති යස්මින් කෝ සම්දක සත්තරි ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධිගච්ඡති තත්ථ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචරියං වශේය වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලං පුනච සරං සන්දක බෙක්ඛෝ පේතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති පේයාලම් තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති යස්මින් කෝ සන්දක සත්තරි ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධිගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං වසෙය්‍ය වසන්තෝ ආරාදෙය්‍ය ඥායන් ධම්මං කුසලං පුනච පරං සන්දක බික්ඛෝ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පේයාලම් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති යස්මින් කෝ සන්දක සත්තරේ ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධිගච්ඡති තත්ථ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං වසෙය්‍ය වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලං සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ පොබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනෙන්නාමේති සෝ අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරති සේයතේදම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරති යස්මින් කෝ සන්දක සත්තරේ ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අදී ගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛම් බ්‍රහ්මචරියං වශේය වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලං සෝ එවං සමාහිතේ චිත්තේ පරිසොද්දේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතෝපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝදෙන්නේන චක්ඛුනා විසොද්දේන අතික්ඛන්තමානුසකේන සත්තේ පස්සති තවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්තේ පජානාති යස්මින් කෝ සන්දක සත්තරේ ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධේ ගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං වසෙය්‍ය වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලං සෝ එවං සමාහිතේ චිත්තේ පරිසොද්දේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු බොහෝතේ කම්මනේ චිතේ ආනෙන්ජප්පත්තේ ආශවානං කයඥානාය චිත්තං අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛන්තේ යථා භූතං පජානාතේ අයං දුක්ඛ සමුදයෝති යතහා භෝතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතහා භෝතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාසි යතහා භෝතං පජානාති ඉමේ ආසවාතේ යතහා භෝතං පජානාති අයං ආසව සමුදයෝති යතහා භෝතං පජානාති අයං ආසව නිරෝධෝති යථා භූතං පජානාති අයං ආසව නිරෝධ ගාමිනේ පටිපදාති යථා භූතං පජානාති තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති කිහිනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං ඉත්තස්සායාති පජානාති යස්මින් කෝ සන්දක සත්තරේ ශාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධේ ගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං වශයෙන් වසන්තෝ වා ආරාදේය ඥායන් ධම්මං කුසලන්තේ යෝ පනසෝ භෝ ආනන්ද බික්ඛෝ අරහං කේනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ පරිබුඤ්ජේය සෝඛාමේති යෝසෝ සණ්ඩක දෙක්කෝ අරහං කේනාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ අබබ්බෝසෝ පංචඨානානි අජ්ජහා චරිතුං අබබ්බෝ කේනාසවෝ දික්ඛෝ සංචෙච්ඡ පානං ජීවිතාවෝ රෝපේතුම් අබබ්බෝ කීනාසෝ බික්ඛෝ අදින්නම් තේය සංඛාතං ආදාතුම් අබබ්බෝ කීනාසෝ බික්ඛෝ මේ තුනන් ධම්මං පතිසේවේතුම් අබබ්බෝ කීනාසෝ බික්ඛෝ සම්පජානමුසා භාසිතුම් අබබ්බෝ කීනාසෝ බික්ඛෝ සම්නිධේ කාරකං කාමේ පරිභුංජිතුම් සේයථාපි පුම්බේ අගාරිය භූතෝ යෝසෝ සන්දක දෙක්කෝ අරහං කේනාශවෝ වුසිතවා කතකරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්කේන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ අබබ්බෝසෝ ඉමානේ පංචඨානානේ අජ්ජාචරිතොන්තේ යෝපනසෝ බෝ ආනන්ද බික්ඛු අරහං කේනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිතවාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස චරතෝ චේව තිච්ඡතෝ ච සොත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඥාන දස්සනම් පච්චෝ පඨිතං තේනාමේ ආශවාතේ තේනයි සණ්ඩක උපමත්තේ කරේසාමේ උපමාය පේදේ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්තං ආජානන්තේ සේයතාවි සණ්ඩක පුරිසස්ස හත්ත පාදා චින්නා තස්ස චරතෝ චේව තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං චින්නාවහත් පාදාං අවිචකෝ පනතං පච්චවෙක්ඛමානෝ ජානාති චින්නාමේ හත් පාදාති ඒවමේව කෝ සන්දක යෝසෝ වික්ඛෝ අරහං කේනාසෝ උසිතවා කතකරණීයෝ කෝහිත බහරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස චරතෝ චේව තිට්ඨතෝ ච සොත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං කීනාව ආසවා අපිට කෝණම් පච්චවෙක්ඛමානෝ ජානාති කීනාමේ ආසවාති කීව බහුකාපන බොහෝ ආනන්ද ඉමස්මින් ධම්ම විනේ නීයාතාරෝති නකෝ සන්දක ඒකං යේව සතං නද්වේ සතානේ නතේනි සතානේ නචත්තාරි සතානේ නපංච සතානේ අතකෝ බියෝව යේ ඉමස්මින් ධම්ම විනේ නීයාතාරෝති අච්චරියං බොහෝ ආනන්ද අබ්බතං බොහෝ ආනන්ද නචනාම සදම්මොක්ඛංසනා භවිස්සති න පරධම්මාව සාදනා ආයතනේච ධම්මදේශනා තාව බහුකාච නියාතාරෝ පඤ්ඤායිස්සන්ති ඉමේ පනාජීවකා පුත්තමතාය පුත්තා අත්තානඤ්ඤේව ඔක්ඛංසෙන්ති පරේච වම්බෙන්ති තයෝ චේව නියාතාරෝ පඤ්ඤාපෙන්ති සේයතේදං නන්දං වච්ඡං තිසං සංකෙච්ඡං මක්ඛලේ ගෝසාලන්ති අතකෝ සන්දකෝ පරිම්බාජකෝ සකං පරිසං ආමන්තේසේ චරන්තු බොන්තෝ සමනේ ගෝතමේ බ්‍රහ්මචර්ය වාසෝ නදානි සුකරං අම්හේ හේ ලාභ සක්කාර සිලෝකේ පරිච්ඡජිතුන්තේ ඉතිහි දංසන්දකෝ බරිබ්බාජකෝ සකං පරිසං උයෝජේසේ භගවතේ බ්‍රහ්මචරියේති සන්දක සොත්තං චට්ඨං